සත්පතං අත්තානං ච ලෝකං ච පඤ්ඤා වේති සතුහි වත්තුහි පද්දති පස්ස පච්චයාති සෞරමණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නේවාදික උපාදක මහත්මයා සම්බන්ධ කරගෙන සති කතා භාස්පතින්ද දවසේ පවත්වන ලබන ධර්ම දේශනාවටයි අද මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තාක් මේ පසුගිය සති 29ක් පුරා අද කිස්සනි සතිය වශයෙන් නැත්නම් කිස්සනි දේශනාව වශයෙන් මේ ධර්ම දේශනා සියල්ලටම ධර්ම දේශනා මාලාවටම මාතෘකා වශයෙන් අපි සිද්දේ අවුරුද්ද ගන්නා පරිදි රක්මජාල සූත්‍රය. සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුලින්ම සංග්‍රහ වෙන දීඝ සූත්‍රයක්. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි සම්බන්ධව සර්වඥ වහන්සේ විසින් දෙන සර්වඥ විග්‍රහයක් භ්‍රම විග්‍රහයක් භ්‍රම ජාලයක් සිත්තරවද ඒක සර්වඥ වහන්සේගේ අත්‍යන්ත සර්වඥතා කෘත්‍ය බුද්ධ කෘත්‍ය වශයෙන් තමයි හඳුන්වා දෙන්නේ ඒක නිසා ඒක මේ දර්ශන වාදවලට හොඳ විකල්ප අපේන ඒ විතරක් නෙවෙයි දර්ශනීය වැඩේ නතර නොකර විමුක්තිය කරාම යොමු කරවන්න හේතු භූත වෙන කාරණා ඉතාමත්ම අපක්ෂපාතීව කර්මඥතා ස්වරූපයෙන් කර්මඥතා ඥාණයට ගැලවෙන ඒ නම්බුකාරකමට ඉඳගෙන දේශනා කරන සූත්‍රය. ඉතින් අපි පසුගිය වාර කීපේ සඳහන් කරත්තේ සත්‍යවිසෝ භික්ඛවේ සම්මන බ්‍රාහ්මනා රාත්තකා සස්සත වාදා සස්සතං ලෝකං අත්තානංච ලෝකංච පඤ්ඤාතේසි සතුහි වත්තුහි සාදති පස්සපච්චා කියන පාසෙ. මේක ඉස්සලා අපි ඒ එක එක සමාජ බ්‍රාහ්මණයන් විසින් විවිධාකාරයේ ශිල්පද රසින් ඉතාමත් ගරුකම් දීරව තම තමන්ගේ ප්‍රතිපත්ති රසින් කටයුතු කරමින් නමුත් එක එක වාදවලට අහු වෙලා එක එක දෘෂ්ටි වලට අහු වෙලා අර තම තමන්ගේ සීලේ සමාධියේ ශක්ති ප්‍රමාණයට ගුරුගෝල බාල පිළිස් හදාගෙන ලෝකේ සාස්ත්‍රුන් වහන්සේලා වශයෙන් පෙනී හිටපු හැටි ඒ හැම කෙනෙක්ම කොතනද දැන් මේ අහුවෙලා තියෙන්නේ පැටලීලා තියෙන්නේ මේ වාදේ නිසා මේ අත්ෝ මේ පරිලෝක ගිහිල්ලා කොහෙද උපදින්නේ කියන එක සරුවචන් වහන්සේට අතරගත්තු දෙල්ලි ගියක් වාගේ බොහෝමත් ප්‍රකට බව මේ සූත්‍රයේ සරුවචන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනා කරලා තේන්න පුළුවන් එවකට ප්‍රවතිච්ච දර්ශනවාද 62ක් සාමත්ම මේ දෝෂ දර්ශනයට ලක් කිරීමකින් තොරව ආස්තික විවේචනයට ලක් කරනවා. මේ විවේචනයෙන් ලක් කරලා දැන් ඒ හරියටේ වාදවට පැටලිච්ච සිල්වත් සමාධි ශක්ති සහිත ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒ தත්ත්වයට පත් වීම පිළිබඳව සාපෝච්චාරණයක් කරන්න වාදේ සර්වචන සඳහන් කරනවා ඇයි ඒ ඇත්ත ඉච්ඡර කිල්ලන්ත වෙලා ඉච්ඡර මේ සමාධියක් ඇති කරගෙන ඒයන්ට ඔය වාගේ වාදයක පරිලයන සිද්ධ වුණේ ඇයි ඒ ඇත්තෝ මම මේ ඔක්කොම දැක්කා දන්නවා කියලා ගෝලියෝ බාලියෝ හදාගෙන මේ කටයුතු කරන්නේ කියන එක සම්පූර්ණ තුච්ච නිඳකට පත් කරන්නේ නැතුව සඳහන් කරනවා ඒ සමනත් ආත්මනියෝ මේ සත්වතවාදයේ කියන ලෝකේ සාත්වතයි සදාකාලිකයි ආත්මයක් ලෝකයක් සදාකාලිකව පවතිනවා කියන මේ ගැටේට මේ වාදයට අහු වෙන්නේ කාරණා හතරක් නිසා තුනක්ම දක්වන්නේ ඒත් සංජේ සීලයක් සමාධියක් හොඳ නිසා අතීතය පෙරවිසු කඳ පිළිවෙත ඥාණය පහළ වෙලා ඒකේ භාග දැනුමක් අඩ දැනුමක් නිසා දැන් කාලේ වුණත් යම් කිසි කෙනෙකුට හොඳ සීලයක පිළිපදලා සමාධි භාවනා භාවනා කරලා ඒ පෙරවිසු කඳ පිළිවෙත ගන්නා වූ උබ්බේ නිවාසානුස්මෘති ඥානය පහළ වුණා නම් අද තියෙන தත්ත්වය උනත් සාස්තු කෙනෙක් විදිහට තේින කරන්න පුළුවන් ඒ තරම්ම මිනිස්සුයෝ මේ මැජික් වලට ආසයි. මේ කාලේ ඒවත් කරපු යැත්තු ඉඳලා තියෙනවා. ඉඳලා යැත්තු මේ ආත්ම 10 15 කල්ප 10 15 30 40 ඈතට දැකලා ඒත් ප්‍රකාශ කරලා තියෙනවා මම මේ ඇත්තක් කියන්නේ දැක්ක දෙයක් කියන්නේ වෙච්ච දෙයක් කියන්නේ මේ දිගින් දිගටම දිගින් කරන රහස්‍යයක් තියෙනවා ඒ කාලේ පුරාම ලෝකයක් මේ විදිහටම තිබුණා ඇතේ මේ සදාකාලික වාදයක් සත්‍යත වාදයක් ප්‍රකාශ කරනවා තව සමහර වැච්චෝ අද වාගේ ওই විශ්වවිද්‍යාලවල ඉන්න දර්ශන වාදයේ පිළිබඳව විශේෂ මේ දේශකයෝ එහෙම නැත්නම් ඒ විචාරදැත්ත වාගේ මේ මනසට මොලි කල්පනා කරලා කියනවා මේ කර්මේ සකර්පණය වැඩ කරන්න නම් මේ යන ගමනේ කළ කළ දේ ඵල ඵල දේ කියන අනිවාර්යයෙන් මේකේ විකට පවතින සාස්වත වාදයක් සදාකාලිකමක් තියෙන්න ඕනේ. ඒක පිළිගන්න එක හොඳයි. ඒක හොඳ විමසන්න ඕනේ. ඒ කාටවත් බයපක්ෂවතවත් ලාභවත් කරනවා නේ හොඳම හොඳ විමසන්න ඕනේම ඔතෙන් ඇවිල්ලා තියෙනවා. මේ දෙක දෙක වෙලා සමත භාවනාවේ ඉඳ පිළිහිදුකමෙන් දැකලා කතා කරන්න නැත්නම් විමසුම් නුවණින් විමසලා කතා කරන්න නැත්නම් කරුවචන සඳහන් කරනවා මේ දෙකොල්ලම සාධරි පස්සපච්චා ස්පර්ශයක් ඇතුමයි කතා කරන්නේ. සීලෙන් බයලාවත් දෙවෙනතෝ වෙන මත් වීමක්වත් නැහැ. හොඳ පිළිසිදු ස්පර්ශයක් ඇතුව අතගාලයි කතා කරන්නේ. ඉතින් මේ නිසා සර්වඥාතේ ඒ අත්ෝ පහත් කළා නිගා කරලා මේ අහම්බෙන් පය පොළොවේ හැක්කලා මේ කරපු වචනයක් කතාවක් නෙවෙයි හේනෙන් බය වෙලා කරපු කතාවේ පදවි පස්සපච්චා කියලා. ඉතින් ඒකේ ඒ සාස්තුන් වහන්සේලා වශයෙන් පිළිකරව පිළින කරන ප්‍රකාශ කරන ගෝල විභාග හදන යැත්තු ඇත්තටම ඒ ඇත්ත ඇත්තයි කියලා හිතලා ඉන්නේ. ඒවලුක තමන් බොරුවක් බා දැනගෙන බොරුවට වවට්ටන්න කරන කතාවක් නෙවෙයි. ඒ ගෝලයෝ තමයි සාස්තුන් වහන්සේ ඇත්තම කියන ඇත්තම කරන කෙනෙක් වශයෙන් තමයි පස්සේ යන්නේ. නමුත් සර්වඥන්තුනේගේ තියෙන ගැටි මේක තියෙන බොරු වල මේක තියෙන පටලවිල්ල පෙන්ලා දෙන්න කතා කරනවා ඒක නිසා අපිට කවදාකවත් අමාරුයි තව කෙනෙකුගේ වාදයක් බොරුයි කියලා ඔප්පු කරන්න හෝ එහෙම නැත්නම් ඒ වාදය තියෙන නිසා අයත් අනිත්‍යයි තෙච්චයි කියලා ඔප්පු කරන්නට එහෙම නැත්නම් ඒකට ආයුධ උපකරණ ගන්න කිසිම සාක්ෂියක් පිටිටකේ නෑ ඒ සෑම කෙනෙක්ම ලොකු හිලක ප්‍රමාණිකයෙන් තමයි ඉන්නේ. ඇවිල්ලා තියෙන්නේ එහෙත් කතා කරන්නේ ඇත්තටම හිතලා. ඒකයි මේ ගෝලියෝ ඒ තරමටම ගෞරවයෙන් කටයුතු කරන්නේ. නමුත් සර්වඥාන්තේ සර්වඥ ශ්‍රාවකයන්ට පෙන්වලා දෙනවා මෙන්න මේ තරම් ඇත්තයි යුක්තයි කියලා කරාට මේක නිවනට උමු කරන්නේ යතු සාස්ත්‍රික දෘෂ්ටියටම අහු වෙලා දෙකින් ටිකටම සංසාර වැටෙන භව ගමනට යන භව තෘෂ්ණාවට අහු වෙන තත්යකටපත් වෙනවා. ඉතින් මේක පිළිබඳව අපේ ථේරවාදී ආචාර්යයන් වහන්සේලා බණ භාවනා කරන නැත්නම් දෙන්න දෙනවා මේ කියන සාස්වතවාදයට අවු වෙලා බණ භාවනා කරපු එදා උවිචිකාක අද බුද්ධහගන්යයි කියා ගන්නවා නැත්නම් සම්මිය දෘෂ්ටිකයි කියා ගන්න නැත්නම් අහු වෙන්න පුළුවන් රහත් වෙනකන් ඒකියත් අගේ දෝෂයක්වත් මේ විකලස් වල ස්වභාවය ඒ කෙලස් ස්වභාවය දන්නවා නම් අපිට නිවන් දකින්න ඕනේ නම් එහෙනම් අපි කොහොමද මේ වගේ බොරු වලවල් ඉක්මවල මග ආරවල අපි ඒකට යන්නේ අපේ ගමන මග නතර නොකරගෙන දිගට යන්නේ කොහොමද කියලා දැනගන්න මේ සාධි පස්සපච්ච ආසනයට සම්බන්ධයෙන් අපේ භාවනා ක්‍රම එලිදක් වීම සඳහා කරුණු දක්වන ගුරු ආචාර්යයන් වහන්සේලා පෙන්වා දෙනවා මේ විදිහට දෘෂ්ටි ඇති වෙන්නේ මේ චිත්තක්ෂණයේ අත්තා වූ ස්පර්ශයක් අනුව බොරුවටවත් තීනෙන් බය වෙලාවක්වත් නෙවෙයි. මොකක් හරි ස්පර්ශයක් තියෙනවා. එහෙමනම් එයත් වාදමුකේ නම කතා කරනවා දුක නැති කරන්නත් ඕන කරන්නේ මේ ස්පර්ශයමයි. මේ ස්පර්ශය නිසා සංනා වශයෙන් දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් අපි කෙලස් ඇති කරනවා වගේම මේ ස්පර්ශය ගැන අවබෝධ කිරීමෙන්ම දුක එන විදිහට සංනා මාන දිට්ඨි කියන මේ ප්‍රපංච ධර්ම, කෙලෙස් කරන ධර්ම, සංස්කාරේ වගන ධර්ම එතනම නැති කරන්න පුළුවන්. ඒ ප්‍රබුද්ධයි කියලා මට නම් හිතේ. දුක ඇති වෙන්නේ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ මේ මේ මොහොතේ ඇති වෙන ස්පර්ශය අනුව නම් දුක නැති කරන්න වෙන්නේ ඒක. ඒක නිසා භාවනා කරන ඉදිරිපත් කරන සඳහන් කරනවා දුක නැති කිරීමට කටයුතු කරන්නේ. සර්වඥාගේගේ හිත පිළිගන්න. භාවනා කරන පිළිස විපස්සනා කරන පිළිස පිළිස දුක නැති තේකට කටයුතු කරනවා නම් එයන්ට හේතු කර්ම සාධකතු වෙනවන්න පුළුවන් කවදා හෝ පිළිගන්න වෙනවා සම්‍යක් දෘෂ්ටිකව මේ වර්තමානයේමයි දුක ඇති වෙන්නේ වර්තමානයේමයි දුක නැති කරන්නත් පුළුවන් වෙන්නේ ඒකට තව වචන වලින් කියනවනම් භාවනා කරලා දුරු කරන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ දුක පමණයි මේ අපිට අල්ලන්න පුළුවන් අපිට පේන වර්තමානයේ තියෙන දුක් ප්‍රමාණයක් කියලා. අන්නේ දුක් ප්‍රමාණයමයි සංසාරක බඳින දුක ඇති කරන්නේ. ඒක අවබෝධ කිරීමමයි පරිඤ්ඤය දුක්ඛ සත්‍ය වශයෙන් පෙරලා දෙන්නේ. ඒ ධම්මචක්ක ප්‍රාප්තන සූත්‍රයේ අවචනන්ත සඳහන් කරනවා දුක්ඛ සත්‍ය පිළිබඳව. ඉදන් දුක්ඛ සත්‍යන්ති බුද්ධේ අනුමුසුතේරු ධම්මේසු චක්කමොද පාදි ඥානමොද පාදි පඤ්ඤාවොද පාදි විද්‍යාවොද පාදි ආලෝකෝද පාදි ඉදන් කියන පදේ තමයි ඔය තාක්ෂණවාදයේ ඒ කියන්නේ බෞද්ධ දර්ශනයට ගන්නේ ඉදන් දුක්ඛ සත්‍යන්ති කියන්නේ මේ දුක්ඛ දුක්ඛ සත්‍යය අර දුක්ඛ සත්‍යවත් අතන දුක්ඛ සත්‍යවත් නෙයි මෙතන මේ දැන් කියන දුක්ඛ සත්‍යය ඒක පිළිබඳව ඊගාවට කරවචනසේ කෘත්‍යඥානෙ පෙන්නනවා මේ දුක්ඛ සත්‍යය. ඒ කියන්නේ මේ වර්තමාන මොහොත පවතින ඉඳන් දුක්ඛ සත්‍යන්ති සුබ්බේ අනුසසෙල් සම්මේලිතේ දෙක පරිඤ්ඤය පරිඤ්ඤා තබ්බං කිනේ දික්කරුයි. ආත්පතින් දැකගත යුතු යයි මම එදා පෙර නොඇසු නොවිරු ඥාණයකටපත් වෙනවා. ඒ භාවනාවෙන් තියෙනවා කියන්නේ තියෙන්නේ වර්තමාන දුක 100%ක්ම දරගන්න ඕනේ දෙකිඩු හිතකින් අසම්මෝහයෙන් අසතියෙන් මේ දුක දකින්නත් බෑ හාත්පසින්ම දැකගත යුතුයි එනිදි කියනවා 100%ක්ම වර්තමානයේ හිත ගත යුතුමයි දුකක් ආවොත්. තුන්වෙනි වශයෙන් සඳහන් කරනවා චිත්තකාණේ වතේ පරිඥාතං කිරේ දික්කවේ කුබ්බේ අනුසුතේ ධම්මේ හිතක්ඛන උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝ උදපාදි මහණිමනේක කළා මොකද 100ට 100ක්ම හිත වර්තමානට ගෙනල්ල වර්තමානයේ තියෙන දුක් හේරම පරිඥාත දුක්ඛ සත්‍ය වශයෙන් මම දැක්කා මනසෙක් වශයෙන් උපදින මනසෙක් වශයෙන් මේ කාමභෝගී ලෝකේ ගත කරලා මම ඉස්සෙල්ලා හිතාගත් දැනගත්තා වර්තමානයේ මේ තියෙන දුකමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අනු ළඟ තියෙන එකක්වත් ඉන්නේ හෙට වෙන්න තියෙන එකක්වත් හිතාගත දෙයක් අපේ මේ ඉදිරියේ තිබෙන කප්පේ තිබේ. ඊට පස්සේ මට කල්පනා වුණා එහෙමනම් මේ දැන් මෙතන මම දැන් මෙතන කියන එකට 100% එන්නේ නැතුව කවදාකවත් දුක සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඊගාව තමයි මම මේක කළා. මොකද කෙරුවේ 100%ක්ම හිතවත් මාට ගෙනල්ලා පවතින දුක 100ක් දැක්කා. මහා ගැඹුරක් ඔකේ නමුත් අපි අපේ අම්මලා තාත්තලා කියන්නේ මොකද? පැමිණි දුක් පැණි රහයි කියලා. නොපැමිණි දුක් තඳුක් තමයි. නමුත් ඉදිරියට පැමිණුනේ ඒ දුක අපිට දුක්ඛ පරම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පැමිණි මංගල දූතෙක් වань. අන්න ඒකට විවෘත වෙන්න කියන එකයි භ්‍රමජාලයට අහු වෙන්නේ නැතුව භ්‍රමජාලයෙන් ගැලවීමට ඇති මාර්ගය. ඉතින් මේක අනින්දිය ප්‍රතිබද්ධව ඒක නැත්නම් කල්පනා කරපු දුකක් අනුන්ද තියෙන දුකක් නැත්නම් පොතේ දුක්ඛ සත්‍ය කියලා පෙන්වන හදන දුක දැන් ඊයේ ආපු දුක මේ තේරම අප අපේ නියම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන් වලහාගෙන මාය නැත්නම් අපි මුලා කරන මුලා දර්ශන මායා දර්ශන මැජික් දර්ශන නිසා අපිට සිද්ධ වෙනවා මම දැන් මෙතන කියන තැනට හිත ගන්න ඒ ගත්තට පස්සේ තමයි දුක්ඛකත්වය පේන්න පටන් අරගන්නේ ඒකත් ආත්මකින්ම දැකිය යුතුයි ඒ සඳහායි මේ සතිය පිළිතුවන්නේ ඒ සඳහායි අපි මේ කර්මස්ථාන භාවනා කරන්නේ අන්නේ කර්මස්ථාන භාවනා කරනකොට ඒ දුක්ඛ සත්‍යය මතු කර ගැනීම සඳහා මම දැන් මෙතන කියන සත්‍යයට ගන්න ඉස්සරහටම රූප ධර්මයක් ගත යුතුයි කියන එක තමයි මේ ථේරවාදයේ තියෙන ප්‍රධාන ලක්ෂණ. නාම ධර්ම ගත්තොත් මෙතන නොවෙන්න ඉඩ තියෙනවා මම නොවෙන්න ඉඩ තියෙනවා මේ දැන් නොවෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම මායා නාම ධර්ම මායාකාරී අල්ලගන්න කොට කරගන්න අමාරුයි. රූප ධර්ම අල්ලන්න පුළුවන් කොට කරන්න. ඒ නිසා මේ රූප ධර්මයක් අරගෙන මම දැන් මෙතන කියන දේ කොට කරගත්තට පස්සේ ඒ තුලින් යම් දුක් ප්‍රමාණයක් පැමිණෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම පරිඤ්ඤාතබ්බ නැත්නම් පරිඤ්ඤය දුක්ඛ සත්‍ය වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ ප්‍රදේශයේ ගත්තාම මේ අපි හිතාගෙන ඉන්න මහා දුක කොටත් එක බලනකොට කළ හැකි වැඩක් තමයි සර්වඥාන්සේ මුලික ඔක්කොම. ඉදිරියට පැමිණිච්ච දුක මිත්‍යා දෘෂ්ටි ගුණ සම්‍යක් දෘෂ්ටි ගුණ අතර කොහොමවත් විඳිනවා. සතිමත් උනත් අසතිමත් උනත් විඳිනවා. කැමැත්ත හෝ අකමැත්ත හෝ විඳිනවා. ඉතින් මේක දැනගෙන ඒකයි දැන ගැනීමයි සම්‍යක් දෘෂ්ටි කියලා දැනගෙන ඒකටම සතිය පිහිටවනවා නම් අපි ඇත්තටම හොඳ විරක්ෂයක් ඇතුව කටයුතු කරන්නේ. ආන්නේ ඒ කටයුත්ත කරනකොට මේ රූප ධර්ම යම් ප්‍රමාණයක් රූප රූප වශයෙන් ඇහැට පෙනෙන රූප නැත්නම් ශබ්ද රූප වශයෙන් ගන්ධ රූප වශයෙන් රස රූප වශයෙන් ස්පර්ශ රූප වශයෙන් එනවා නම් ඔය ටික ආත්පතින්ම දැකගත්තොත් එන එන ටික සපමණකින් අපිට නිවන් දකින්න පුළුවන් මේක තමයි මේ මායතික දෙයක් තියෙච්ච විපස්සනා භාවනා ක්‍රම වලින් ඔප්පු කරලා පෙන්නන හදන එනසම් සෙල්ලක්කාර විදිහට ඔප්පු කරලා පෙන්නන හදන ධර්ම ඒ නිසා යම් තා රූප ධර්මයි ස්පර්ශ වෙනවා නම් අපිව ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා නම් අපට අන්න ඒකමයි ඉදං දුක්ඛ සත්‍යං කියන්නේ. අන්න ඒ ඉදං දුක්ඛ සත්‍ය කියන එක මාත්පතින්ම දැක්කේ යුතුයි. මාත්පතින්ම දකින්න පුළුවන්. ඔන්න එතකොට සත්‍ය ඥානෙ කුච්ච ඥානෙ කුච්ච ඥානෙ කියන ත්‍රිපරිවර්තය එක පැත්තකට පැහැදිලි අන්න ඒ සඳහා තමයි අපි එදා නිදර්ශනයක් වශයෙන් ගෙන අරපෑවේ මාළුන්ක පුත්‍ර සූත්‍රයේදී හරවචනාන්තයේ සායේ මහලු මාළුන්ක පුත්‍රත් එක්ක ඇති වෙන සාකච්ඡාවේදී හරවචනාගේ කමඨාන් ඉන්නකොට සර්වඥාන්තේ මාළුක පුත්‍රයන් අහනවා මාළුක පුත්‍රය ඔබ යම් ආකාරයෙන් රූපයක් පෙර දැක නැත්නම් දැන් දකින්නුත් නැත්නම් උඹ දැන් බලමිනුත් නැත්නම් මත්තර බලන්නත් වෙන්නේ නැත්නම් එහෙව් රූපෙකින් උඹට දුකක් ඇති වෙනවා කියන්නේ. මුකන් තර්ථයෙන්ම මාළුක පුත්‍ර සඳහන් කළා එහෙම දුකක් එන්න බෑ. කවදාවත් දැකලත් නැහැ දැන් දකින්නුත් නෑ දැන් බලමිනුත් නෑ මාත්‍ර බලන්න වෙන්නේ නෑ එහෙමනම් තේරෙනවා මේ දුක ඇතිසාක් ඇති වෙන්නේ දැන් මේ වර්තමානයේ තියෙන බලමින් තියෙන තේනෙන් තියෙන දේ ඒ දේ බලමින් ඉන්න ගමන බලන් තුන හොඳයි බලන් තුන නරකයි සුභයි මංගලයි ආදී වශයෙන් බාහිර කල්පනා වලින් තොරව දැන් මා රූපයක් දහිදුම් ඉන්නවා කියලා 100ට 100ක් එකට විරුද්ධ වුණා නම් ඒක තමයි යෝගාවචර විසින් කළ යුතු කෘත්‍යය. දෙවි ඒ රූපය දකින වෙලාවේදී දක්ෂින බව දන්නව නම් ඒ රූපයේ මතින් කෙලෙස් උපදින්න විදියක් නැහැ. එතකොට තේරෙනවා මම ඒ දේ කළා. මොකද රූපයක් වෙන නිරාජයක් ගමන නෙවෙයි, කලක් අදුන නෙවෙයි, නාසයට රසක්, දිවට රසයක් වටනා නෙවෙයි, කයට පහසක් වටනා නෙවෙයි, මේ වෙලාවෙන් රූපයක් පේන. අනිත් ඒ බව දන්න නැත්නම් දකින්න බව දන්නෝ එතකොට කොච්චර දුරට කෙලෙස් වෙන්නේ නැද්ද කියලා කියනවනම් රූපයක් දක්වා මතකවත් නැති වෙනවා. අසත්‍යයක් අනධිකාරයක් කියලා නෙවෙයි. ඒ රූපේ පිළිබඳව අපි මඤ්ඤණා කරන්නේ නැහැ. රූපේ පෙන්න ගියා. ඊගාචිත්තක් නිරාජයක් ඇහෙනවා. සත්‍යයක් අහන බව මෙනෙහි කරා නම් ඒ මම ඒක සාක් වේදා ගන්නට සේව් කරලා තියාගෙන ඉන්න පස්සේ ලුක් කරලා හත කරලා අහන්න වුණාවන්නේ ගඳක් ලැබුණා නම් ගඳ බව දන්නවනම් අවශ්‍ය නැහැ. තවත් විඳිනවා නම් ඒක හරියට විඳා නම් ඒක පිළිබඳව ආයේ මතක තියාගෙන ඉන්න අල්ලපු ගෙදරට ගිහිල්ලා කවල කොවලා රස කරවන්න මොකක්වත් හොයන්නේ නැහැ. පහකට වෙන්දා නම් ඒක හරියට විඳින වෙලාවේදී 100ක් විදිනවා. චේතන මඤ්ඤණා කරන දෙයක් නැහැ. ආ මේ විදිහට රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන මේ පහේ ඒ ඒ රූප ධර්ම මතුවෙන මතුවෙන වෙලාවේදී ස්පර්ශ කරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ස්පර්ශයේමයි සියරසිය දුක් කියන ස්පර්ශය දැනගත්තොත් සියරසියක් දුක් කපන්න පුළුවන් කියන මෙන්න මේ සෙල්ලක්කාරකමේ දැනගත්තට සර්වඥන්සේ සඳහන් කරනවා රූප දැකලා ඇහි කෙලෙස් කපනවායි කියන එක උගාත්ම දුෂ්කර දෙයක්. ශබ්ද අහමින් කනේ කෙලෙස් අඩු කරනවා කපනවා කියන එක උගාක් ඊගාවට දුෂ්කරයි. ඊගාට ගඳ ඊගාට රස ලේසිම එක තමයි කයට පහස ලැබෙමින් ඒ ලබන පහස මතින් දුක් නොයිපදිනවා. ඒක නිසායි කාය අනුපස්සනා කොටස සතර සතිපට්ඨාන ඉස්සලා දීලා තියෙනවා. මේ කයට විඥාඳුරකට යනවා නම් භෞතික භාවය සඳහා මේ කයට ආගමේ ධර්මයේ අපේ පොත්වල සඳහන් කරන්නේ හතර මහ භූතයන්ගෙන් හැදිච්ච කය. පඨවි ආපෝ තේජෝ වායය. අන්න ඔය හතරෙමුත් අල්ලන්නම අමාරු රූප කොටය තමයි ආපෝ කොටාසය. ඉතනේ ද්‍රව ස්වභාවය ආපෝ දෝර අමාරු කියලා කියනවා. ඒ නිසා ධර්මචර්යයෙන් සඳහන් කරනවා පඨවි තේජෝ වායෝ කියන තුනෙන් පටන් ගන්නට මේ පඨවි තේජෝ දෙකට වැඩිය වායෝ දහතුව ලේසි බව සර්වඥාන්සේ අපිට පහසු කෙනෙකු මතු කළා කියලා කියනවා. ඒ මොකද ඒක කුම්බන ගැටේ අකුලන ගැටේ සහ කම්පන චංචල වලට වගේ තියෙන නිසා. මේ නිසා වායෝ කොටබ්බ ධාතුව තමයි කම්මස්ථානයේ වශයෙන් ආනාපානෙට පෙන්නන්නේ. පිළිවෙල ඇගලීමට පෙන්නන්නේ. මේ වායෝ කොටබ්බ ධාතුවේ අර රූප බලනකොට කෙලෙස් ඇති වෙනවා වගේ නෙවෙයි ක්‍රමයේ කෙලෙස් අඩු කරන අඩු කරන අඩු කරන ගිහින් කෙලෙස් වැඩ කරන හැටි පිළිබඳ යාන්ත්‍රය දැනගන්න ආධුනිකයෙකුට කෙලෙස් සහිත පුද්ගලයෙකුට මුද පාරක් අපි කියනවා මේකට සාමාන්‍යයෙන් අබෞද්ධයන්ට ලැබෙන්න පුළුවන්. වයසට එන්න පුළුවන්. නමුත් බෞද්ධ අපි දන්නවා ආනාපාන සති භාවනා කියලා ඔන්න ඔකට නමක් දෙනවා. නැත්නම් පිළිම නැතිලින් භාවනාව. ඒකල කියනවා මේ හුස්ම ධාරාව, වාත ධාරාව ඇතුල් වෙන හැටි පිට වෙන හැටි බලන්න. පෙන්වීම හැකලීම ඒ කුම්බන හකුලන හැටි කම්පන චංචල වෙන හැටි තරණ කලන ගති හොඳට බලන්න. වෙන විදිහට කියනවා අර පරිඤ්ඤයේ දුක්ඛ සත්‍ය වශයෙන් ඇතුල් වීමක් ඇති වෙනකොට මේ හිත භාවනා හිත නැත්නම් මේ සතිය නැත්නම් මේ සමාධිය 100ට 100ක් වෙන. වායෝ දහසේම නිමත් වෙනවා. එතන පරිඤ්ඤය හාත්පසින්ම වායෝ දහසේ ඇල්වායෝ වායෝ දහසේ මේ අන්‍ය විහිිත වෙන්නේ නැතුව එහෙම නිමග්න වුණ උනා කියලා කියන්නේ වායෝ ධාතුවේ හිත සම්පූර්ණ වුණාට පස්සේ යම් වෙලාවක ඇතුල් වෙන හුස්ම ධාරාව නාස්පුඩු පුරවාගෙන යන බව දැක්කානම් දුතුනානම් සතියට අහුනානම් කවදාකවත් ඒ හුස්ම රැල්ල මට වේවා කියලා භාගයක් මත වෙන්නේ නැහැ. මේ හුස්ම රැල්ල නොදකින් කියලා කවදාකවත් දේශක් එන්නේ. ඒ වගේම කවදාකවත් මේ ඇතුළේ වාරෙන්න පිටවීමද පින්වීමද ඇතුළේද කියලා කලබල භාවිත කරන්නේ නැහැ ඇතුළේ බව ගන්න. පිටවීම මේ වෙන් කරලා ගන්න. ඒකද මෝහයක් එන්නේ නැහැ. එනික ඇතුළේන හුස්ම රැල්ල ඇතුළේනවා කියලා මෙනෙහි කරලා ඒ ඇතුළේන හුස්ම රැල්ල මට වම්නාස්තුගේ සුදේ වැටෙනවා. නාසිකාග්‍රේ වැටෙනවා කියලා කියන්න පුළුවන් නම් ඒක නැවත නැවතත් නැවත නැවතත් බලන්න දිගින් දිගටම ඒක දකින්න තා කවදාකවත් ඒ වාත රැල්ල මත බායෝ පොට්ටබ ධාතු මත රාග දෝෂ මොහ පහළ වෙන්නේ නැහැ. හිතමු වේදනා ධාද්ද හිතුවෙන් බාධා වෙනවයි කියලා අපි ඒ බාධා වෙනකොට දැනගන්නවා. ඒ බාධා වීම බොරදිය නම් ආනාපානයේ හිත තියෙන එක පැහැදිලි කියනවා. අපි පෑදිසියට දොර දිවෙක් නොවේවා කියලා පුළුවන් තරම් වේදනා ශබ්ද හිතෙනුලින් අහිංසල ආස්වාද ප්‍රසආසයේ මෙහෙට පවත්නවා නම් එnde ende ende ende මොකද වෙන්නේ? මේ ආස්වාද ප්‍රසආස දෙක සංසිඳනවා. ඒක මෙතනින් නැත්නම් ඔය දෙයින්ම කියන්න පුළුවන් මොකද හොඟද මේක කද්දා කරලා තියෙන්නේ. ඒ සංසිඳින්න සංසිඳින්න මොකද වෙන්නේ? සංසිඳනකොට සංසිඳනකොට අර ගොරෝසු වායෝ පොට්ටබ්බ ධාතු වෙනුවට සිං වායෝ පොට්ටබ්බ ධාතුවක් වැටෙනවා. අර වගේ මේ ගොරෝසු මුපුරුදු මේ හරකෙක් අත්හරත් බැඳගත්තා වගේ නේද හොඳට හුරු හුරු දුහක් ගොනේ කරත් බැඳගත්තා වගේ ෂෝක් එකට කරත් පාරේ අරගෙන යන්න පුළුවන් මම කවදාකවත් පොලේට මම මේ ගත්තේ නැති ගොම් වත්තේ කොළමඩ වලට ගත්තොත් එහෙම අලිම කරදර. ඒක තේරෙන්නේ නැහැ මේ කොහොමද මේ කොළේ වටේ රවුම් යන්නේ ඒක ඕනේ 10 පතුරාගේ ඇවිදින්. ඉතින් මේක කලාතර තමයි බලන්නේ. කලද කියන සෙල්ලවලටම බලන හොඳනම තඩි ගන්න. මුලද මුලට ඉන්නේ හොඳට ගිය සුන්නාම්බ හොඳ මුත්තා කියලා කියන්නේ මුලට මැදේ කාලේ කියන මුත්තයි කියන්නේ. ඊගාට ඉන්නේ ඊගාට ටිකක් ගන්න. ඊගාට ඉන්නේ ඊගාට ගන්න. අන්තිමටම තමයි අලුත් එකම කූට ගහලා දෙක තුන එලවනකොට ඒක දැන ගන්නවා පොළේට ගියාට පස්සේ කාන්තින වටේ යන්නේ එකයි කියන්නේ. ආන් මේ වගේ ගොරෝසු නොදන්නා එකක් වගේ තමයි ආනපන් ගොරෝසුට වැටෙන්නේ. සිව් වෙනකොට හොඳට කලත්තට හුරු ගොනෙක් වගේ පොළේ මැඩවන් කරලා ගන්න හොඳ නිමෙත් වාගේ සිකරුවේ. එතකොට අර පරිණ්‍ය දුක්ඛ හතේ ලේසි වෙනවා. මොකද මට දැන් කරන්න තියෙන්නේ මේ හුස්මනේ වෙන හිත පවත්වාගෙන යන්න ඕනේ කිය යෝග අවස්ථරයට වැටෙනවා. වත්පස්ථාන වල සමතන්තුත් කරනවා කියන එකයි කරන්නේ. ඊගාවට මේ සුතමදී අතිසුතම දක්තරපත් වෙනවා. සුතමතර. එතකොට මේ අවස්ථරයට අර මගේ හිත 100% ක්ම දැන් තියෙන හුස්ම රැල්ලමයි හිත දැන් මොන ශබ්ද වලට හොයාගෙන යන්න හදනවා වේදනාවට සිලියට යන්න හදනවා ඒ වාගියෝ හලබලයි කරදරයි ආය හුස්ම රැල්ල පුරෝගෙන ගමන් හැකි ප්‍රමාණය හුස්ම රැල්ලෙන් පවත්වාගෙන යනකොට ඒ ආස්වාද ප්‍රසාද සම්පූර්ණ අවස්ථාවට එනකොට මුලින්ම තේරෙන්න පටන් ගන්නවර මුලින් තිබ්බ රාග නැති, ද්වේෂ නැති, මෝහ නැති තත්ත්වය කියලා දෙන්න ඕනේ. Tamanthama වැටේ. අනිත් එක ඒක දිගේ යන්න පුළුවන් ගැටයක් වගේ. වැටෙනකොට වැටෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ය උච්චත්ව කුච්ච විචිකිච්ඡා කියලා නීවර ධර්ම හිමී හිමීද සංසිධීකන සංසිධීකන යනකොට සමත පැත්තෙන් හෝ විශාල ස්පාටුවක් ආස්වාදයක් ආස්වාදයක් බාටපත් වෙන ධර්මයට පත් වෙනවා. එතන මෙතෙන්ට එනකොට ප්‍රශ්න දෙකක් නැත්නම් යෝගාවචරයේ අපි හිතමු මෙතෙන්ට ඇවි ආපු සින්වන්ත යෝගාවචරයේ කියලා ඒත් එන්න පුළුවන් ප්‍රශ්න දෙකක් කියලා. දැන් මම ප්‍රශ්න දෙකක් මම මේ සාකච්ඡා කරන්න හදා. ඒ ප්‍රශ්න දෙක පිළිබඳව කලින් අහලා බලලා දාර්ශනික වශයෙන් හෝ කමන්නේ විමර්ශකමුණින් හරි කමන්නේ අහගෙන හිටියොත් තමන්ට ගුරුවරයෙක් නැතුණත් සංයම පොත බේරගන්න පුළුවන්. එකක් තමයි සර්වඥාන්සේ ද්වේතානුපස්සන සූත්‍රයේ සඳහන් කරන හොඳ ආදර්ශ පාඩයක් යම් කිසි මේ ලෞකික පුද්ගලයෙකුට යමක් ඉදං සත්‍යන්ති ඒ කියන්නේ ලෞකික ලෝකයේ ඉන්න අවුල සාමාන්‍ය තර්කයේ තියෙන කල්යාණ අන්ධ පුසක්කනේ කියලා හිතමු. ඉතින් සත්‍යංති උපනිච්ඡායති. උපනිච්ඡායතෝ මේක සත්‍යය මේක ඇති දෙයක්යි මේ හිතින් පිළිගන්නවා නම් ආර්යයන් වහන්සේලාට ඒක නැති දෙයක් කියලා කියනවා. අපිට මේ වායෝ පොත්හබ්බ ධාතුව කියන එක භාවනා නොකරපු කෙනාට අල්ලන්න පුළුවන් තරම් නාස්තික වත් කරගෙන යන නාස්තික පියුරාගෙන පූර්වාගෙන යන දෙයක් තමයි ඒ ආරම්භයේදී භාවනාව. නමුත් කරගෙන කරගෙන යනකොට ආනාපානිය තුලම වායෝ පොට්ටබ්බ ධාතු නැති දෙයක් බවට අල්ලන්න බැරි දෙයක් බවට නොදැනෙන දෙයක් බවට පත් වෙනවා. ලෝකයා කියන මේ ගොරෝසු ආනාපානය දැන් තියෙනවා නමුත් සුඛම තරයි. නිසා ලෝක සත්‍යයෙන් බලනකොට ආනාපානය නැති දෙයක්ද මුගාවක් අසත්‍යයක්. සත්‍ය කියලා කියන්නේ ඇති කියලා කියන්නේ තියෙන අල්ලන්න පුළුවන් දෙයක්. දැන් හොඳටම දන්නවා ආනාපානෙ කියනවා අල්ලන්න බෑ. මේකට අනාරම්මනයි කියලයි ආරණවන්තලගේ ඒක අර තියෙන. අරුමුහු වෙන්නේ නේද? හැඩයක් නිලයක් බලන්න බෑ. ඒක සැලසුම් කරන්න බෑ. ඒක ප්‍රණීතියක් ගන්න බෑ. ඒක තාක්ෂණ ඇති කරන්න බෑ. මොකද දැන් නැහැ. මේ හොඳතෝම තිබුණේ හොඳතෝම තිබුණේ කෙලෙස් සහිත අවස්ථාවක්. ඒ දුරු වේගන දුරු වේගන රහතන් වහන්සේගේ ආර්යයන් වහන්සේගේ தත්තරපත් වෙනකොට මේ ඇත්තයි කියෝදේ ඇතිදේ නැත්තයි කියන හිතේ. ඒක නිසා සර්වඥයන්ගේ සඳහන් කරනවා ලෝකයා ඇත්තයි ඇතියි හලකන දේ රූප රහතන් වහන්සේට නැත්නම් ඒ චිත්තය ගන්න නැති දෙයක් දොරුවක්. ඒක රහතන් වහන්සේලා අන්තිමනේ ඇති සත්‍ය දෙයක් ඒක කවදාකවත් ලෝකයා පිළිගන්න ලෑස්ති නැහැ. සාතන්නා කියලා හඳාන් කරනවා මේ ලෝකේ ශූන්‍යයි කියලා. මේ ලෝකේ අනිත්‍යයි කියලා. මේ ලෝකේ අප්‍රණිතයි කියලා. නිමිති ගන්න දෙයක් නෙක නෑ කියලා සාතන් වහන්සේලා ආරෙන්නවා කියලා වඳහන් කරනවා. ලෝකයා කියන මොන බොරුද මේ GMP කාරෝ ඉන්නේ මේ ශ්‍රී ලංකා කාරෝ ඉන්නේ මේ රට තියෙන්නේ මේ මේ දිග පළල තියෙන්නේ එහෙනම් මොකද්ද නෑ කියන්නේ. සතරියා පොතේ මේ තියෙන්නේ ඒක රහතන් වහන්සේලා යම් දෙයක් අනිමුත් වශයෙන් කරන්න හදනවා නම් ලෝකයා උද්ද පොළවේ ගහගෙන පොළවේ හැපිලා සඳහන් කරන එක නිමුත්තමයි. සංහිතං කියලා අපහිතං කියලා අරවචනා කරලා කරනවා රහතන් වහන්සේලා සඳහන් කරනවා භාවනා කරනවා. මොකද අපහිතං කියන්නේ ලෝක ගැන කලතුම් කරන්න ප්‍රාර්ථනා කරන්න දෙයක්. කලතුම් කරන දෙයක් නේ. ඕක අල්ලන ගැහෙන්න දෙයක් නේ. ශුන්‍යතයි කියන්නේ. හිස් කියලා කියන්නේ. මේකත් ඉගෙන නෑ තියෙනවා. ඒක ඕන ආනාපානෙ මුලින් මුලින් ගන්නකොට නම් නිමිත්තන් පරිහිතන් මේ ඉතිල්කම නිමිති කරන්න පුළුවන්. ප්‍රණිදී ඇති කරන්න පුළුවන්. මම අද නම් ආනාපාන විනාඩි 5න් අඩු කරනවා ආදි වශයෙන් ගණන් කරන්න හිත. ඇති දෙයක් වශයෙන් පේනම ආනාපානෙ ශූන්‍ය කියන අනුවට අප්පන් හිත අනිමිත්ත ශූන්‍යක කප්පෙට කුට්ටු කරනවා. මෙන්න මේ දෙක ලෝකයා ඇතියි සඳහන් කරන දේ ආර්යයන් වහන්සේලාට නැතියි කියන එක එක අනුපස්සනාවක් ලෝකේ නැහැ. රහතන් වහන්සේලා ඇතියි කියන දේ ලෝකයට නැහැයි කියලා පේන එක එක අනුපස්සනාවක්. මේක යෝගාවචර දැනගන්න ඕනොත් ඒක මාර්ගයම තමයි සාර්ථක පරියන්කයක් කියලා කියන්නේ. හොඳට තේන හොඳට දකින හොඳට වැටෙන ආනාපානෙ එnde එnde එnde එnde තුනි වෙනකොට නිමිත්තක් ස්වરૂපේ අනිමිත්තක් ස්වરૂපේ යනවා. පණිදී ස්වરૂපේ අපණිත ස්වરૂපේ යනවා. ඇත්ත සත්‍ය කියපු දේ ශූන්‍ය භාවයට පත් වෙනවා. මේකටම සරුවත් යන සඳහන් කරනවා අප්පතිත්තං අප්පවත්තං අනාරම්භකම් කියන. අනාරම්භණය. අප්පතිත්තං කියන්නේ ඒක මත පිළිදලා මම දැන් ආනාපානය කරනවා කියලා ඒක මත අල්ල දරා ගන්න පිළිගන්න දෙයක් පටන් ගන්නකොට තියෙනවා. ඉවරනකොට අල්ලන්න දෙයක් නැති වෙනවා. ඒක මත හදන්න දෙයක් නැති වෙනවා. ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න බැරුව යනවා. ඊගාට අත්වත්තක් මට මේ ආනාපාන ටිකට පවත් ගන්න පුළුවන් කියලා මුලදී නම් ආනාපානයේ ගොරෝසුක පේනකොට පේනවා නමුත් අන්තිම දැනනකොට ඔන්න යෝගාවචරය කලකොල වෙනවා දැන් මොකද්ද පවත් ගන්න ආනාපානේ නැහැ දැන් මොකද්ද පවත් ගන්න දැන් නාසිකාග්‍රේ පේන්නේ නැහැ ඒ මොකක්වත් අඩු ගන්න දැන් ඉන්න බව වැටෙන්නේ නැහැ ඒක පැවැත්වීම අමාරු වෙලා ඔන්න සතුටට දාලා නැගිටින්න උත්සාහ කරනවා මෙන්න මේකට රහතන් වහන්සේලා වෙනම වචනක් හදාගෙන කියනවා ඇත්තනම් මේ ලෝකේ අපවත්තක් කරන නිමියකුත් නැහැ, කරන ආනාපානෙකුත් නැහැ, දැනෙන දේකුත් නැහැ. මේක ඝාතන්නාතරට සත්‍යයක්. පොළවේ ගහලා පෙන්වන්න පුළුවන් සත්‍යයක්. නමුත් යෝගාවචරය අහම්බෙන් අපිට දෙන්නේ යෝගාවචරය පවත්න්න උත්සාහ කරනවා. ඒකේ රූපාරම්මණයක් තියෙනවා. ඊට ඒක අනාරම්මන රූපයටපත් වෙනවා. පත් වෙනකොට මෙන්න මේ රහතන් වහන්සේලාගේ භාෂාව, රහතන් වහන්සේලාගේ ජීවහාර, රහතන් වහන්සේලාගේ පැවතුම්, පැවතුම් දැනගෙන අහගෙන තිබ්බොත් නම් අහන්නේ හරි දවසකට තේරෙයි. දැන් නම් ආනාපානෙත් කියනවා මේ කියන්නේ මැරිලා නෑ. සීල කියලා නෑ, ක්ලාන්ත වෙලා නෑ. නමුත් ආනාපානෙම නිමිති ගන්න බෑ. ආනාපානෙවත් ප්‍රතිස්ථාවක් නෑ. ආනාපානෙවත් පැවැත්මක් නෑ. ආනාපානෙවත් අරමුණක් ගන්න කියලා. නමුත් කෙනෙක් නැහැ. ආන්නේ දෙලියට පස්සේ බුදුරජාණන් මොකද කරන්නේ? ඔතෙන් බුදුරජාණන් එන්න බෑ. බුදුහාමුදුරන් එන්න බෑ. ඒක බුදුරජාණන් සඳහන් කරන භාවනා කරනකොට අරමුණ තුනී වෙනවා නම් සත්‍ය සමාධිය තියෙනවා නම් නිවරණයක් අපිට එනවා නම් මේක පුළුවන් තරම් පුරුදු කරන්න කියලා කියනවා මේක තමයි ආර්ය භූමියේට දොර කවුද මේ දොර කවුදේදී අවුල් කරන්න එපා සාහනා කියලා හැකෙදින්න එපා මං ඊළඟට මොකද කරන්න ඕන කියලා කල්පනා කරන්න එපා. කල්පනා කරන්න ඉන්න එක තමයි ස්වභාවය. මොකද ලෝකයාට ඇත්ත කියන දේ රාතන් වාදයට බොරු, රාතන් වාදයට ඇත්ත කියන දේ ලෝකයාට බොරු. අන්ධ භූතෝ අයං ලෝකෝ කියලා හරවටන සඳහන් කරන ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙනවා. භාවනා යෝගාවචක වානාපානේ ඇත්ත කියලා පටන් ගන්න ඕන බොරු වේගෙන බොරු වේගෙන යනකොට යෝගාවචරයක් වශයෙන් ගරු කරන්නේ මේ අනිමිත් අපහිත රුඤ්ජද කියන තේල තින හලකුණද නැත්නම් අපවත්තන් අනාලම්මනම් අපතිත්තක් කියන එකද එහෙම නැත්නම් නැවත නැගිටලා බලලා ඕ කය. ඕ ඉඳගෙන හිටපු දැන. ආදි වශයෙන් කොයිද? මෙන්න මේකට හර්වචනක කෙලින්ම පාවිච්චි කරනවා අසත්පුරුෂ සත්පුරුෂ කියන වචන දෙක. නම් මේක කල ඇත්තටම ප්‍රයෝගීව හිතියවක මට ඒක සැක හිතුණා. ඉස්සර ලස්සන භාවනා කරන යෝග අවසයෙන්ට අගමුණ නොපෙනී යනකොට නැගිට්ටොත් අසත්පුරුෂයි අරමුණ නොකියන නොපෙනී යන තරම භාවනාව හරියනකොට තර්ක කරන අසත්පුරුෂයි කියන එක හොඳ නෑ කියන්නේ. උනට කියන්න හොඳ නෑ කියලා. නමුත් අර නිවනේ නිවීම දේශනාවේදී ඒ මම නම වශයෙන් සඳහන් කරන්න කැමති. ඒ ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙලා තියෙන බුදුහාමුදුරන්ගේ අසත්පුරුෂ සූත්‍රය, සත්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක ආර්මියතම කාරණාව පෙන්නලා තියෙනවා. මේ සත්පුරුෂ සූත්‍රය ලඟවත්කන්ගේ සඳහන් කරනවා මධ්‍යම නිකාය සඳහන් වෙන කියලා බලන්න අපි වටින සූත්‍රයක්. පිළිච්චකතියක් තියෙන සූත්‍රයක් අපි ඇවිල්ලා තියෙන සංගිස්ථානයේ පුදුමාකාර ප්‍රමාණිකූල ක්‍රමයකට ගෙනල්ලා කරුවචාන්තේ පෙන්නනවා සර්වඥතා ඥානය කියලා කියන්නේ මොකක්ද කියලා. සර්වඥයන් සඳහන් කරන යම් මේ බුදුහාමුදුරුවෝ කාලා සාධනය කරලා පස්සේ යම් කිසි උසස් කුලයකින් මිනිසෙක් ඇවිල්ලා පැවිදි වෙනවා. උච්ච කුලා පබ්බජ පබ්බජ. හැබැයි අතපොත. පැවිදි වුණාට පස්සේ මම කල්පනා කරනවා දැන් ඔය සමාන නිකායේ තියෙන්නේ වේගයෙන් විතරක් අයිති කරන්නේ. අපි හිතමු එහෙම නිකායක් නෙවෙයි පැවිදි වෙන්නේ අපේ වගේ නිකායක් කියලා ඕනි පැත්තකින් ඉඳලා පැවිදි වෙන්න පුළුවන් කොහොමද? පැවිදි වෙලා මේ මනසේ අරස්තුකම නිසා පාවිච්චි පටක් කරනවා. මම උසස් කුලේ පැවිදිුනේ මෙතනින් අනිත් පැත්තේ ඔක්කොම නීත කුල ජාතක කට්ටිය. ඒ නිසා මම මේ පිළිස අතර උසස්. එන මේ අත්කන්තර පරවම්බන කරනවා කියලා හදවත් වෙන සඳහන් මේක අසත්‍යයි. මේක ආර්ථ කියන්නේ සාමත් සමාජයේ නාටි පරිවර්තය ඉවත් කරගෙන ලෝක පරිවර්තය අයින් කරලා පැවිදි වෙච්ච උතුමෙකුට කරුවත්ාන්සේ අතපොරා දේශනා කරන එක අසත්පුරුෂයි. ඒ මොකද ඒ බුද්ධලයා මේ පැවිද්දෙන් අනිකුත් පැවිද්දන් පහත් කරන අත්ුක්ඛංගම පරවම්බන කරන එක. නමුත් යම් පුරුෂයෙක් කියන පැවිදි කියලා කල්පනා කරනවා ඇත්ත. මම උසස් කුලෙන් ඇවිල්ලා පැවිදි වුණා. අනිකත් මේ පැවිදිලා මේ කටයුතු කරන්නේ නමුත් මේ මගේ උසස් කුලේ නිසා මගේ ලෝභය අඩු වෙනවා කියලා ප්‍රතිපත්ති පිරෙනවා කියලා දෙයක් කියලා නෑ සරුවතන. දේශය අඩු වෙනවා ප්‍රතිපත්ති පිරෙනවා කියලා දෙයක් සරුවතන කියලා නෑ කුලේ. මොහේ අඩු වෙනවා ප්‍රතිපත්ති මේ සම්පූර්ණ වෙනවා කියලා දෙයක් උසස් කුලේ නෑ. ඒක නිසා මම ප්‍රතිපත්ති උසස් කුල කලකලා කුලය නිසා කවදාකවත් සත්‍යකම්පන පරමම්බන කරන්න හොඳ නෑ. ඒකේ සාමම ඒ බුදුහාමුදුරුවෝ යම් ප්‍රතිපදාවක් දේශනා කළා කියනවා නම් අන්නේ ප්‍රතිපදාව තමයි කටයුතු කරන්න ඕනේ කියලා ප්‍රතිපදාවම ගරු කරගෙන ජීවත් වෙනවා නම් ඒ කුකේට උසස් කුලෙන් පැවිදුණායි කියලා විශේෂ අවාසියක් වෙන්නේ සත්පුරුෂ කටයුතු. මේක අන්තයන් සාමාන්‍ය කාටවත් තේරුම් ගන්න පුළුවන් අපි සාමාන්‍ය කුල බේද අඳුරන පරිසරයක ඉන්දියාවට විතරක් නොදෙවෙනි සත්‍යක තමයි එකදලා ඉන්නේ. ඊට පස්සේ සර්වඥයන් සඳහන් කරනවා මේ විදිහට මේ පැවිදි වෙලා උච්ච ප්‍රභාවය නිසා අසත්පුරුෂයා එකින් අත්ත්ුක්කන්තන කරවංගන කරනවා සත්පුරුෂයා කවදාහකවත් මේ සුපුරින්සාර ඕගදෝෂමව කැපෙන්නේ සෝබදෝෂමව කැපෙන ප්‍රතිපදාවෙන් දර ප්‍රතිපදාවට කරු කරලා ප්‍රතිපදාව ඉස්සරහින් යන කටයුතු කරොත් සත්පුරුෂයි කියන්නේ. ඊගාට සරුවචන සඳහන් කරනවා මේ සුද්ධයා උච්ච කුලයේ උකාර භෝග සම්පත්තියත් ආ වූ පුණ්‍යත්වයෙන් නෙල පැවිදි. ගයිදලා කල්පනා කරනවා මම මේ නියම අභිෂ්ක්‍මණය කරලා තියෙන්නේ අනිත් කට්ටිය කණ්ඩක හොයාගෙනයි මේ ඇවිල්ලා පැවිදිලා. කණ්ඩ නැති නිසා, ගෙවල් නැති නිසා ඇවිල්ලා පැවිදිලා ඉන්නවා. මේත් අංගරගේ මම උසස්. මගේ අභිෂ්ක්‍මණය හොඳයි කියලා. එහෙම හිතනවා නම් ඒත් සීමාවක් වෙයි. ඒ මොකද සත්පුරුෂයන් කල්පනා කරන්නේ මම මේ උසස් භෝග කුලයෙන් ඇවිල්ලා උලාට භෝග ඒ භෝගස්ථානේ තමන්ගේ භෝග සම්පත්තිය නිසා කවදාකවත් පාසොත් ලෝක දෝෂණය කැපෙන්නේ ලෝක දෝෂණය කැපෙන්නේ නම් දුරු කරන්න නම් ප්‍රතිපදාව ආරක්ෂා කරන්න. ඒ නිසා ප්‍රතිපදාවටයි කර කරන්න ඕනේ මේ උලාර භෝගත්තාය කලකන් හොරවයි කියන ඒ භෝග සම්පත්තිය පිළිබඳව තමන්ගේ තියෙන යම් කිසි අත්ුක්කන්තන බලවන්න තමන් උපත් කර සැලකීම අනුන් පහත් කර සැලකීම ඒකයි කරන්නේ. ඊට පස්සේ සර්වඥ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් නමගේ ඥාතියින් බොහෝම උසස් මුදුවට මම පාස් කරනවා. මගේ කක්කු හොයලා බලනවා. අනිත් ගොල්ලන් මේක හොයන්නේ. අනිත් ගොල්ලන්ට එහෙම එන්ජන් කෙනෙකුත් නැහැ. ආවට ඒ අත්තු මේ තලයකට හදේකට ගන්න පුළුවන් වැදගත්කමක් නෙවෙයි කියලා. අර යසස්විතාවයේ නිසා ඥාති තත්ත්වේ නිසා සමහර මාන්නකාරකමට හිතනවා. ඒ මං වාගේ නෙවෙයි මෙතන අනිත් කට්ටිය හරි ඒ සෞඛ්‍යය. ඒ කුලෙන් ගහින් අයින් කරපු කට්ටිය. ඇවිල්ලා ඉන්නේ යන්න තැනක් නැතුව මේ වැටලා ඉන්නවා. අපි නම් එහෙම නෑ. අපිට පැවිදිලා නෙවෙයි උපයෝගයක් යන්න තැනක් තියෙන එක. යම් කිසි විදිහකට අත්ුක්කන්සල පරවම්බන කරනවා සරුවත්න සදාකන අසත්පුරුෂයි. සත්පුරුෂයන් කල්පනා කරන උසස් ඥාතින් හිතයට කෙලෙස් කැපෙනවා. දසක්ෂීකමක් තිබුණට කෙලෙස් කැපෙනවා. කාගේ දෝෂම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිපත්තිය අගය කරන්න තියෙන නිසා ප්‍රතිපත්තියක් අගය කරගෙන ආවනම් උසස් කුලයෙන් උසස් භෝග සම්පත්තියට උසස් ඥාතින් ඇතුව ආවත් පහත් කුලයෙන් පහත් භෝග සම්පත්තියට පහත් ඥාතින් ඇතුව ආවත් අවශ්‍ය කරලා තියෙන ප්‍රතිපදාවයි. මේ සාපි ප්‍රතිපදාවකින් සමානයි ප්‍රතිපදාවට කරු කරලා කටයුතු කරනවා කරවත් සඳහන් කරනවා ඒත් සත්‍යයි කියන්නේ. ඒ වගේම සරුවචනන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් උගා බහුසුතකයි. ඉතින් බාහිර සාක්ෂි ගන්නවා විද්‍යාකාර දැනුම් සම්බාර රාශියක් තියෙනවා ඉතින් කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙලා බලනකොට ගමන් කලේ ඉන්න අනෙක් කට්ටියට ඉස්සර බෞද්ධ කාර්යයක් නැහැ මෙන්න මේ වතක්සේ කියන බුද්ධලයා අසපුරුෂයෙක් නම් ඒ බුද්ධලයා හිතනවා මම මේක ඉස්සර කර උත්තරමනේ මම උසස් අනිකත් පහක් මොකද අනිකත් අන්න මේ අතුල් පිටු ඥානනේ ඒක නිසා මම උපස් කියලා කලකනවා නම් කරුවචනාංශේ අටපුරා දේශනා කරලා තියෙනවා ඒ අසාරයි සත්‍ය ධ්‍යාන කල්පනා කරන්නේ බෞද්ධ භාවයෙන් කෙලෙස් කැපෙන්නේ නෑ. බෞද්ධ භාවයට මට රාග දෝෂ මොහ දුරු වෙන්නේ නෑ. ප්‍රතිපදාවෙන් කෙලෙස් කැපෙන්නේ නිසා බෞද්ධ භාවයෙන් ඇති වැඩක් නෑ ප්‍රතිපදාවට ප්‍රතිපදාව රකින්න ඕනේ කියලා ඒ බුද්ධලයා ප්‍රතිපත්ති රකින්නවා නම් බෞද්ධ නැති කෙනත් ප්‍රතිපත්ති රකින්නවා නම් දෙකොල්ල සමාන නම් ආන්න ඒ විදිහට උසස් තුනක් තමන් උසස් කරන සලකන අනුපාතක මතන කුදින සපෘතේ. ඒ වගේම සරුවත්නම සඳහන් කරන මේක හොඳයි තේරුම් ගන්න. ඒ කියන්නේ භෞතික භාවයේ පිණිස කාරණාට බයින්න වටේ කරකවාගෙන තමයි යන්න තියෙන්නේ. ඒකුත් ඒ තරම් හරි හොඳයි. ඊගාටන යම් කෙනෙක් හරි විනය දාන. හොඳට පොත දන්නවා, විනය හලකනවා, ඒ කටයුතු කරන අනිත් ඔක්කොම පහත් කළ හලකනවා. මේගොල්ලෝ ඔක්කොම වැඩ කරන්නේ අත්තට විනය දරකමක් නැහැ. උගලන් කවදා බානගොල්ල හරියන්නේ නැහැ. කරන්නත් බැහැ. අපි වාගෙන වෙයි කියලා මේ විනය දරකම ඉස්සරහින් තියාගෙන කටයුතු කරනවා නම් ඒකෙන් යම් කිසි විදිහකට අනිත්‍යතු විඤ්ඤාදාර නැතය මම විඤ්ඤාදාරය කියලා සුඛංගර පරවම්බන කරනවා නම් සර්වඥා සඳහන් කරනවා ඒ කුසලයක් සප්පොයි. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් විඤ්ඤාදාර වෙච්ච පමණින් කෙලෙස් කැපෙන්නේ. ඒ වගේම හැමතැනම අල්ලස්සල තවත් කරකයක් දෙනවා. අවිඤ්ඤාදාර වුණත් කෙලෙස් කපන්න පුළුවන්. බෞද්ධ නොවුණත් කෙලෙස් කපන්න. ලාභ සත්කාර නොලැබුණත් නෑදෑයෝ නැති වුණත් උසස් කුල නොවුණත් කියලා කපන්න පුළුවන් ඒක හොඳ ප්‍රතිපදාවක්. එහෙනම් මම මේ විනය ධර්මකට වැඩිය ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ මම කටයුතු කරන්න ඕනේ. ඒ අතින් බලනකොට අපි ඔක්කොම සමානයි කියලා අත්‍යක්කම් කරන පරවම්බන නැති කරන ඒ විනය ධර්ම පුද්ගලයා බෞද්ධයි කියනවා. පිළිදර වුණා කවදාකවත් ඉතින් පටලවාගන්නේ නැහැ. ඒ වගේම සර්වඥයන් සඳහන් කරන ධර්ම කටික. දුරවට දක්ෂව වණ කියන්න පුළුවන්. අනේ තේරුම් ගන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. මේකෙන් එයත් හිතාගෙන අනිත්‍යත්ව බල පුරුදු වෙන්නේ නැහැ කියන්නේත් නැහැ. ඒගොල්ලන්ගෙන් නැති වැඩක් නැහැ. ඒගොල්ලෝත් වැඩි අපි තමයි මේ ශාසනය ඉස්හාරුනේ. ඉතින් සමාජගත ධර්ම කතිකත්වයේ ගුරුම රැකේ හරිම ලොකු වෙනසක් තමයි ධර්ම කතිකත්වය කියලා කිව්වොත් පුතුම වැඩිලක් වගේ. ඇත්තටම දක්ෂකමක් තමයි. නමුත් ඒ දක්ෂකම අඟක් කරගත්තොත් මාන්නයක් කරගත්තොත් අඳුරයක් කරගත්තොත් සතුටු වෙනවා. නමුත් ඒ පුද්ගල කල්පනා කරනවා නම් මම කොච්චර ධර්ම කටයුතුමක් මගේ කෙලෙස් කැපෙන්නේ නැහැ නේද? ඒ වගේම කෙලෙස් කපන්න පුළුවන් ධර්ම කටයුතු නොවෙත්. ඒ හැටි ප්‍රතිපදාවේ ඉන්නවනම් ප්‍රතිපදාවෙන් මොකද ලක්ෂ්‍ය කැපෙන දීද වෙනවා. කලියෙත් කෙලෙස් කැපෙන්නේ ඒ සාමාන්‍ය මේ ධර්ම කටයුතුම සිදුවේවා. ඒකෙන් මට අත්ුක්කන්තනයක් වෙන මම උපත් කරගන්නවා. පරවම්බන කියන අනුපාස්තර සැලකීමක් ඕනේ නැහැ. ඒක පැත්තකදී විචාරණම කෙලෙස් කපන වැඩ පිළිවෙතේ දෙන්න ඕනේ නැහැ කිව්වොත් සර්වචන ප්‍රකාශනයේ පිළිගත් සත්‍යයි. ධර්ම කතිගුණ සත්පුරුෂයි. මේ වාගේම ලයිට්ුවක් වෙනවා සමහරව අපි අරණ්‍ය වාසී වික්ෂුන් වාසීලා කියලා අනුන් පහත් කළ හලකන මේ තමන් උපත් කළ අපි අරණ්‍ය අපි මේ ශූන්‍යාකාරයක ක්‍රම ටිකක් තියෙනවා. අපි මෙහෙමයි කියලා ඉතින් වෙන කවුරු හරි ආපුවාම ඇහෙන්නේ බලන්නේ නැහයි. ඒගොල්ලෝ මේ ග්‍රාම වාසී දන්නේ අපි වාගේ නෙවෙයි කියලා පහත් කළ කල්පනා තමන් උසස් කළ සාකනවන සර්වඥයන් සඳහන් කරනවා අසත්පුරුෂයා. නමුත් යම් කිසි කෙනෙක් අනන්‍ය වාසී වෙලා කල්පනා කරනවා නම් මේ අනන්‍ය වාසී වෙච්ච පමණින් රාග දෝෂ මොහ දුරු වෙන්නේ නැහැ. අනන්‍ය වාසී නැතු ග්‍රාම වාසියත් බණ භාවනා කළා නිවන් දකින්නවා. ඒ මොකද මේ ප්‍රතිපදාවයි. අනන්‍ය වාසී ගත්ත ප්‍රතිපදාව නැත්නම් කෙලෙස් ගන්නවා. ග්‍රාම වාසී ලාගෙන ප්‍රතිපදාව තියෙනවා කෙලෙස් කපන්න පුළුවන් කියලා අර ධර්මානුගාමික විපත්ති ධර්මාන කර්මයට හැදෙන කටියට යනවන සර්වචන සඳහා කරන එවැනි කෙනා සත්පුරුෂයි. ඒ සත්පුරුෂ පැත්තෙන් නුකුතිලට රාග දෝෂ මුදුස් ගන්න පුළුවන්. ඊට පස්සේ පෙන්වන පාංශු කුලිකයි මම පින්ද පාතිකයි මම රූප මූලකටයි සෝදාසනිකයි කියලා ඒ කියන දුතාංග 13ම පෙරගත්තලා කියනවා මේ 13 නිසාම අත්ත්කංගන පරවම්බලෙන්න පුළුවන් කෙලෙස් වැඩෙන්න පුළුවන් නමුත් මේ සුඛාංග තිබුණයි කියලා කෙලෙස් කැපීම ඒකාන්ත නැහැ. සුඛාංග නැතුව කෙලෙස් කපන්න පුළුවන්. එහෙමනම් කෙලෙස් කැපීමෙන් කෙලින්ම බලපාන්නේ ප්‍රතිපත්තියයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි අන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන තාක් මේ අත්ත්කම්පන පරවම්බන නෙවෙයි කලියුත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා යම් විදිහකට යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවනම් ඒක සර්වඥයන් සඳහන් කරනවා ඒ පුද්ගලයා පස්වෙනි. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ගිහිල්ලා දුතාංගත් ඔක්කොම කියන ප්‍රථම ධ්‍යානෙ උපදිනවා කියලා හිතනවා. ඒකවත් පස්සේ පුත්ලා කල්පනා කරනවා මට දැන් විතක්ක විචාර දීති සුඛේ පක්කතාවය ප්‍රථම ධ්‍යානෙ තියෙනවා. අනිත් පැත්තේ කොච්චර කටනවත් කාටවත් ධ්‍යානෙ ඒ නිසා මමයි මෙතන උත්තරය. මමයි මෙතන වැදගත්. මමයි මෙතන මේ වැදගත් වෙනවා අනිත් පැත්තේ පාස් කියලා අත්ුක්කන්දන පරවම්බර වලින් ප්‍රථම ධ්‍යානෙ කලකනවා නම් සර්වඥයන් සඳහන් කරනවා ඒක ඒකාන්තයෙන් අසත්පුරුෂය කියලා. එනේ ඉතින් මට මගක් දුරට ගිහින් ඈත් වෙන්න උනේ සාමාන්‍යයෙන් අපි එහෙම කවදාකවත් කියන්න හිතෙන්නේ නෑ ප්‍රථම ධ්‍යාන උපදවාගත්ත කෙනෙක් අපත් උසයි කියලා. ඒක සර්වඥාතිකට හේතු දක්වනවා ප්‍රථම ධ්‍යානයේ උපදවාගත්ත සමනින් රාගයේ කෙරීමේ ද්වේෂයේ දුකේ කෙරීම මොහයේ කෙරීම වෙන්නේ නෑ වෙන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානයේ උපදවන්නේ නැතුවත් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය වෙන්න පුළුවන් කියලා මෙතනදී කියනවා. එහෙමනම් මේ ප්‍රථම ඥාන උපදවාගත්ත කෙනා අර වගේ අත්ත්ුක්කන්තන පරමාම්බන සංනාමාන දිට්ඨි උපදවා ගන්න වෙනුවට අනේ මගේ මේ ප්‍රථම ඥානයේ නිසා හෝ අත්ත්ුක්කන්තන පරමාම්බන නොවේවා ප්‍රතිපදාවටදී ගෞරවයේ ඇති වේවා සරුවච්චන් වහන්සේ අසම්මයතාවය ගැන කතා කරන කෙනෙක් කියන එක සඳහන් කරනවා. මොකද අසම්මයතාවය කියන්නේ ප්‍රථම ඥානයේ නිසාවත් සංනාමාන දිට්ඨි ඇති කරගන්න එපා කියලා සරුවච්චන් වහන්සේ කියනවා කියන එකේ බව දාන්න. ප්‍රථම ධානයෙන් මගේ ප්‍රථම ධානයෙන් මට මගේ ආත්මය ප්‍රථම ධානය කියලා හිතනවනම් ඒකත් ප්‍රපංච කරන සම්මේතාවය ඇති කරන ඉන්ද්‍රිය ප්‍රතිපද නොවෙච්ච දුකකට හේතු වෙන දෙයක්. ඒ නිසා ප්‍රථම ධානය ඇති කරන කෙනෙක් හෝ අසත්පුරුෂ වෙන්න පුළුවන්. නමුත් හොඳට සිතල්පනාව තියෙන කෙනා නම් අර කියන අසුක්ඛන්දන පරවම්බන නැති ප්‍රථම ධ්‍යානයෙන් බාහිර කරගන්න නැති මුචලෙක් බාහිරපත් වෙනවා මේක ඉතාමත්ම විදේශනයට විමසමලම ලක් කරගත යුතු දෙයක් ඊට පස්සේ ධර්මවත් මේ සඳහන් කරනවා ද්විතිය ධ්‍යානයේ තෘතිය ධ්‍යානයේ චතුර්ථ ධ්‍යානයේ කියන මේ රූප ධ්‍යාන හතරේ ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී කරන කෙනෙක් ඇතික මේ ඊවර ධර්ම අඩු කරගෙන අඩු කරගෙන ඊවර ධර්ම වලට වැඩි ධ්‍යානාංග අඩු කරමින් අඩු කරමින් ඒ මේ උපේක්ෂාටපත් වෙන ඉලයි. ඒ සෑම දැනකදීම සර්වඥ සදා කරනවා මේ පුද්ගලයාට අත්ුක්කන්දන බලවම්බට එන්න පුළුවන්. අර තර්කෙම ඉදිරිපත් කරනවා. මොකද මේ පුද්ගලයා හිතනවා නම් මම චතුත් අධ්‍යානට ආවේ ඒ නිසා මම අනෙක් අයට වැඩි උතුම් කියලා ඒ පුද්ගලයා අසත්පුරුසයි සත්පුරුෂණන් ඒ පුද්ගලයා කල්පනා කරන්නේ චතුත් අධ්‍යානයේ තිබුණත් රාග දෝෂ මොහ තියෙන්න පුළුවන් චතුත් අධ්‍යානයේ නැතුවත් රාග දෝෂ මොහ කැපෙන්න පුළුවන්. ඒක සර්වචනාන්තේ සඳහන් කරනවා මගේ ශ්‍රාවකෙක් නම් සත්පුරුෂයෙක් නම් අනේවට චතුත්ථ ධානයේ තියෙනවා කියලාවත් අත්ුක්කංශන පරවම්මන ඇති කරන්න එපා ප්‍රපංච කරන්න එපා සංවේතාවයක් ගන්න එපා මාතන්නාමාන දිටි කරන්න එපා කියලා මට කියලා තියෙනවා ඒ නිසා මම මේ සංවේතාවය කියන දේ අරමුණු කරගෙන රාග දෝෂ මොහ ඇති කරන වෙනකොට අසංවේතාවේ නම් වූ එහෙන් නම්බු නොගෙන එහෙන් මානක්කාරක ඉව ගන්නා නැති තත්ත්වයටපත් වෙලා තම ප්‍රතිපදාව කරන්න ඕනේ කියලා කියනවා සතුටයි කියන්නේ. ඊට පස්සේ මේ අපි ආනාපාන ඉස්හාමත්ම ගැඹුරු තැනනේ චතුත්ත්‍ය ආනි කියලා නොතේරෙන තැන. ඒකදී තම විපස්සනා භාවනා කරන ගුරුවරු සඳහන් කරලා දීලා තියෙනවා උපචාර සමාධියේ සිට අත් සමාපත්තිය දක්වා ඕනම තැනකදී ඒ පුද්ගලයාට ඔන්නෝයි කියන ආනාපානිය සියුම් කරන තැනට යන්න පුළුවන් නම් ඒ ධ්‍යාන tattwe නොතිබුණාට කෙලස් කපන්න පුළුවන් කියන වාදේ කොටසක්. මේ විදිහට ධ්‍යාන ලැබුවත් ඒ බුද්ධලයා ඒකෙන් මාන්නයක් ගන්නවන සංනාව සෘෂ්ටියක් ගන්නවන සංවේතාවයට වැටෙනවා නම් ඒ බුද්ධලයාට ඒකම ඇණයක් බාටපත් වෙනවා. බොරුවලක් පාටපත් වෙනවා ඒකට බැට ගන්න නිසා ඒ පුදුල අසත්පුරුෂ කතරපත් වෙන්න පුළුවන් ඒක තමයි මේ ප්‍රඥාල සූත්‍රයේ කොයි සත්‍ය ප්‍රතිත්‍යාවේ විචෝටා දෙන්න ඕනේ යම් ආකාරයකට මේ බව දැනගෙන මේ පුද්ගලයා අරූප ධානයට ගියා නම් ඒ පුද්ගලට හිතන්න පුළුවන් අනිත් ඔක්කොම තියෙන රූප ධානය විතරයි මට තියෙන ආකාසානන්තාවකනේ කියලා ඒ නිසා අනුක්කප්පිය පාස්කල හරකමන හරවත්න සඳහන් කරනවා ඒ සතපුරුෂයි ඒ පුද්ගලයා හිතනවා නම් මේ ආකාසානන්තාවකනේ තිබුණත් කෙලෙස් කැපීමේ ඉස්තර කාරණේ අනිවාර්ය නේ නොකිමිච්ච ඇත්තොත් කෙලෙස් කපල කියලා එහෙමනම් මම මේ අසම්මයතාවය වෙනුවෙන් සත්‍යතාවයේ පැත්තකට දාලා අන්නානුභූති පැත්තකට දාලා මේකේ නිර්හංකාර වෙලා මම මේ අසම්මේතාවය මේ ගරු කරමි මේ සංඥානා සංඥායතනේ දක්වාම කටයුතු කරන්න පුළුවන් නම් මේ පුද්ගලයාට විචිතෝම සත්‍යකම හිතිනවා සම්වචනා සඳහන් කරනවා ඒ අවසාන දක්වාම අර මේ සුත්තුල පබ්බචිත්තන ඉඳලා මේ සංඥානා සංඥායතන දක්වා විචේ උද්දහවිස්තර විස්තර කරලා නීල සංඥා නාසඤ්ඤායතන සමාපස්සිතී කෝ වික්‍රේ අසම්මේතා උත්තා භගවතා මේ නීල සංඥා නාසඤ්ඤායතනේ කියලා කියන සංඥාවේ ඇත්තේ නැති නැත්තේ නැති තත්වය ඉතින් කියනෝල උත්තකාරාම පුත්ත ආලාරකාරාම කියන එක පුතන එතෙන්ද කියක් අරවසනද කියන මේක අසම්මේතා කියන්නේ මේක අල්ලගෙන ගැහෙන්න එපා මේක අල්ලගෙන මාන්නක් කාරණා කරන්න එපා මේකෙන් මම තියාගන්න බෑ මගේ තියාගන්න බෑ මේක ආත්මයක් ඇති කරගන්න බෑ මේක නම් ලබන්න දෙපා එහෙමයි භවස්තනාසේ දේශනා කළා කියන්නේ කියලා සම් මේ සංඥා නාසඤ්ඤා ආදරවපත්ති කෝ විච්ඡය සම්මේතා උත්සභගවත මේන ගේනේ මඤ්ඤති සතෝ සංඝෝති අඤ්ඤතා ඒකෙන් හරි මඤ්ඤරා කෙරුවොත් ඒක තුළ ඒ නිසාම කෙලෙකට ගන්නවා අන්‍ය කෙනෙක් වඩපත් වෙනවා අනිත්‍ය දුක්ඛ ධර්මයට අහුවෙ මේන ගේනේ මඤ්ඤති සතෝ සංඝෝති අඤ්ඤතා මෙන්න මේ මඤ්ඤණා කිරීම තමයි කෙලෙස් සහිත දෙයකට හෝ නැති දෙයකට හෝ මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා මඤ්ඤණා කළොත් ඒක දිගටම සංනාවට බැඳෙන ආකාරයට බැඳෙන සංකාරයට බැඳෙන කෙලෙස් උපකරණ කොනක් බාටපත් වෙනවා මඤ්ඤණා කළ දේ පමණයි දෙයක් බාටපත් වෙන්නේ ඒක තමයි අනිත්‍යතාවයටපත් වෙනවා මඤ්ඤණා නොකරනවායි කියලා කියන්නේ අනින්දේ ප්‍රතිබද්ධ දෙයක් වාගේ දෙයක් ඉන්ද්‍ර ප්‍රතිපද වුණොත් තමයි අපිට කෙලෙස් උපදින්නේ. හේතුවක් ඇතුව සුෂ්මාවතු කෙලෙස් උපදින දෙයට ඉන්ද්‍ර ප්‍රතිපදමයි. අන්නේ ඉන්ද්‍ර ප්‍රතිපද නොවෙනවා නම් ලෝකෙ කොච්චර කෙලෙස් එකක් අපිට ගිවන් කරන්න දෙයක්වත් නෑ, භාවනා කරන්න දෙයක්වත් නෑ. අපි ඒකෙන් දේන විමුක්තයි. අන්නේ වගේ තමයි නිවන ඥාන ආඥායතන ලැබුවා. ඒකෙන් මඤ්ඤණා කරනවා නම් ඒක දෙල තාමත් අහු වෙනවා. අන්නේ මඤ්ඤණා නොකර සිටීම තමයි සබස්නාති මේ සඳහන් කරන්නේ. අන්නේ විදිහට යනවනම් මේ පුතේ කවදාකවත් මම මෙච්චර උතන් උතුම් කියලා මේවා දුක්ඛං හේති නෝකරම් වම්බේ කවදාකවත් දුක්ඛසලයක් පරවම්බය කරන්නේ මම දැන් ඉස්සෙල්ලා එක තැනකට ගෙනාවා අන් හුඳුතෝරම තුන්දරකට පස්සේ එළියට ආව අනිනිත් අපයින්ද දුන්නේ ප්‍රත්‍යය කෙලෙසයිද කුජලයට බොරුවක් සාකන්නාන්තික සත්‍යයක් ඒ වගේම තමයි ආනාපානිය හොඳටම පුණී කරගෙන අකේතුම මේ සංඥානාරාඥාගෙන තත්ත්වයටපත් කරා. ඒකෙන් කෙලෙස් උපදිනවා. සංහාමාන දිට්ඨි එහෙනම් එතන අවු වෙනවා. ඒක යෝගාවතර සිද්ධ වෙනවා මුදතෝම අරමුණු තුනී කරාට පස්සේ මේක පිළිබඳව බය වෙලා මට මේක නිමිති ගන්න බැරිද මට මේක පහිතියක් ප්‍රතිස්ථාවක් අධිය තියාගන්න තරක් නැතය මේක ශූන්‍යය කියලා බය වෙලා දෙක කරලා කලබල වෙන්නත් නරකයි ඒ වගේම මම දැන් ඉන්නේ තාමත්ම එමෙ නැත්නම් මේ නේවරඤ්ඤාන ආරණ්‍යය කියලා මගේ නම්බුකාරකත්වයක් කියලා හිතන්න දෙයක්වත් නැහැ. අන්වය දෙක නැදින් යන එක තමයි සංඥා දෘෂ්ටි කියලා කියන්නේ අරියස්කන්ධ මාර්ගය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒක නිසා එතෙන්ද ගිය ඇත්තෙකුට උනත් ඉතාමත්ම සියු යකාගේ දත් සිත් එක මැද දිව දෙවිලා තියෙනවා වගේ අපේ දත් සිත් එක මැද දිව දෙවිලා තියෙනවා වාගේ ප්‍රතිපදාව පාගා ගන්න නැතුව විකට ගෙන යන්න නම් මොන තරම් සර්වඥාන්සේගේ සර්වඥ ගුණය ඒ වගේම තමන්ගේ සම්මිය දෘෂ්ටිය පාගා ගන්න තියෙන තෝරන තුනක ප්‍රතිසරදයි. ඉතින් අපි හිතමු ආනාපානෙ දෙන්න ආපු නැති මනසකට මේ බණ අහුණා නම් කොහොමද ඉන්නේ කියලා. තාම ආනාපානෙ පවත් ගන්නත් බැරි මනසකට මේ බණ අහුනොත් ඒ මනසෝ කියාවි මේ මොනවද මේ කියන්නේ. මොනවද මේකේ අදාළ කාර්යය කියලා. දැන් යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ආනාපානෙ පිළිවෙල හැකීමේ සම්පන්න භාවනාවේදී කරන කරන දේ මෙනෙහි කරගෙන මෙනෙහි කරන යනකොට එහි නිරත ගතියක්. ඒක ආකාර ගතියක්, සිංහින ගතියක්, නොදැන්න ගතියක්. මේ අරමුණු කරන්න බැරි ගතියක්. ක්‍රමීතිහ ගන්න බැරි ගතියක්. ශූන්‍ය ගතියක්. අන්න සත්පුරුෂ සත්පුරුෂ කම මත කරගන්න ඕනේ. අමතා සුද්ධ කරනකොට හැම වෙලාවෙදීම මෙන්න මේ තේමාව මෙන්න මේ පාරමතින් විදිහට කමට අනුසුද්ධ කරනවා නම් ඇත්තටම කවුරු හරි අහගෙන හිටියේ නැටත් කමට අනුසුද්ධ වෙනවා. මේක දිවේදී පැටලිච්ච තැන් වරදිච්ච තැන් පිට ගිය තැන් කතා කරමින් ගියත් හොඳ කමටහන් උත්තර දෙන කෙනෙක් හිටියත් අර ඇත්තටම මේ මොකද මේ බැදි වල ඇවිදින්නේ කියලා කවියක් තියෙන අන්න ඒ වගේ හොයන්නෙම කෙලෙස් නම් හොයන්නෙම වැරදිච්ච නම් හොයන්නෙම පරිදිච්ච නම් කොච්චර කමටහන් උත්තර කරත් බොහෝම කාලයක් වටවලල්ලේ යනවා ඒක කමටහන් උත්තර වල මතක් කරනවා ෂෝට් ටු ද පොයින්ට් හරියට කාරණාවට කතා කරන්න අදමුණ මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්නවා. ඉතින් අදහස් කරන්නේ ඉඳ ගන්නකොටම ලහ ගන්නකොට 8යි කියලා කිව්ව වගේ කමටහන් මුදුන්පත් වෙන්නේ නැහැ. ඒ කවුරුත් දන්නවා. මොකද මස්තු වෙච්ච තැනින් පටන් ගන්න එහෙම නැත්නම් කියලා මට නිින්ද කියන්නේ කොන් දෙකක් කොම තුන බඩේක් කොම තුන ආලෝක දෙකක් කොම තුන ඒ සියල්ලම කතා කරනවා කිසි තේස්මක මාක්ෂ පාඩ බහින්නේ. එතකම් අපි ආවඩන්නේ අසත්පුරුෂකමටයි එතකම් අපි ආවඩන්නේ මිත්‍යා දෘෂ්ටියටයි එතකම් අපි ආවඩන්නේ දෘෂ්ටි වලටයි මඤ්ඤණාවලට ඒව නැහැ කියන එක නෙවෙයි අදහස් කරන්නේ කියනවා නමුත් හිත පිංචු වෙන වැඩ පිළිවෙල සිද්ධ වෙන තැන් පටන් අරගෙන දිගින් දිගට කටයුතු කරනවා නම් තමයි තේරෙන පටන් අර ගන්නවා අනේ අර වාගේ ආනපාන බුදුවට වැටෙමින් සිටිලා දැක දැක දන දැන ආනාපාන තුනී වෙන තැනට එනකොට මොන තරම් වටිනා සංදිස්ථානයකද අපි එන්නේ අනේ මගේ හිතින් මේක මඤ්ඤණානු කරේවා. මොකද්ද මඤ්ඤණා කරනවා කියලා කියන්නේ මොකද්ද සම්මේතාවය කියලා කියන්නේ මේ සත්‍ය tattve මගේ කියලා හිතන්න යන්න එපා. මේ tattve මගේ කියලා හිතන්න යන්න එපා. මේක මගේ ආත්මය කියලා හිතන්න යන්න එපා. ඉතෝ කියලා. ඒ වාගේ මේක අරමුණු කරන්න බෑ කියලා අතාරින්න එපා. මේක මට අදී කියන ප්‍රතික්ෂාවක් නෑ කියලා අතාරින්න එපා. මේක ශූන්‍යයි කියලා උදේ පාන්දර හේවන කෙලපිටක් වගේ පිච්ච කළා කරගන්න. සැලසුම් කවදාකවත් අපිට රහතන් වහන්සේලාගේ භාෂාව ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. අන්නේදී ඇතිකන්න අභියෝගයක් විතරයි ඥානාපානින් කියලා දැනෙන්නේ සිදුවේ. ඒක දක්වන ආකල්පය පුත්‍රයන් පුත්‍රයන් වෙනවා. මේ සර්වඥන්සේ සාරාංශේ කල්පලක්ෂයක් හරිහරනකොට බැලුව කොතනද ගැටේ වදින්නේ කියලා. ගැටේ වදින්නේ මෙතනමයි. අතීත භවයක්වත් අනාගත භවයක්වත් පටලවා ගන්න ඕනකමක් නැහැ. මේ වර්තමාන වශයෙන් හොඳට දැනගෙන ඉන්න ආනාපානයි සතිය සමාධිය යුක්තව දැන් නොදැනෙන නොපෙනෙන අනිමිත් අත්හිත කුණ්‍ය தත්ත්වයට යනම නම් කොච්චර වෙලා මේකට ආදරයෙන් ගෞරවයෙන් මේකට තැන දෙන්නේ. අපි කොච්චරක් ඒක අධිෂ්ඨාන කරලා දිගින් දිගට පවත්තන්න ඕනේද? මේක මම දැන් මොකද කරන්නේ? ඊගාට මොකද කරන්නේ? මොකක්ද මේ කර්ණාට හරවන්නේ කොහොමද? අර කයි මේකයි කියලා අනවශ්‍ය ප්‍රශ්න මේකට දාගන්න ගත්තොත් ඉතින් අදහස් කරන්නේ මේක මඤ්ඤණා වෙනවා. මේක සම්මේතාවයකට වැටෙනවා. සංඥා දෘෂ්ටිමාන වශයෙන් වැටෙනවා. වැටුනොත් ආය හොදලා ගන්න දෙයක්. එන්නේ දෙන්නේ මඤ්ඤත්ති කතෝතං හෝති අඤ්ඤතා කියලා දරුවස්සන්තු දේශනා කරනවා. යමක් යමක් මඤ්ඤණා කරන්න පටන් අරගත්තොත් ඒකේ මතින් මේක අනිත්‍ය දුක්ඛනාත්මයට වැටෙනවා. මඤ්ඤණා නොකරින් මුලන් පස්සේ හමුනායි පස්සේ මඤ්ඤණා නොකර ඉන්නවා නම් කියන්න තියෙන එක తాවකාලික නිවනක් කියලා තමයි. ඒක කියන තදංග නිරෝධ, තදංග නිබ්බුති, තදංග විවේක කියන. අර බුදුරල කොට්ටුවද කිව්වා වගේ උඩ දෙවිට මේ විවේකේ දාපුවාම උඩ දාන්න උඩ දාන්න ඒ දුක්ඛයන් ගයිත් හේතු මොකද කවදාකවත් අනුන්ගේ කියපු බහක් අහලා අනුන්ගේ බණක් අහලා මිස කවදාකවත් ඒකේ විවේකයක් මේක නිරෝධයක් මේක නිවනක් මේ කියලා කාටවත් කවදාකවත් ස්වයං භව කල්පනා වෙන්නේ නැහැ කියලා දරුවත් නැති දේශනා කරනවා වේනේ වික්‍රේ සත්‍යා සමාධිත්‍ය උපාදායි. සම්යදෘෂ්ටි උපදින්න මානෙකක් දෙකක් තියෙනවා. එකක් තමයි පරතෝච බොහෝ. අනුන් කියන දෙයක් සියෙන් බුදී අහලා තියෙනෝනේ දෙක අධ්‍යාත්ත යෝනිසමනිකාරය. අපි දැන් ඉන්නේ එතනයි කියලා එතනින් වටහා ගන්න ඕනේ. ඉතින් තා ධර්ම දේශනාවට අනුකම් කියන්නේ විශාල වටිනාකමක්. නමුත් දේශනාවට අහලා අහන්නේ හිතිය භාවනාදීක ඒ විදිහට යෙදෙන්නේ නැත්තම් දැන් මම ඉන්නේ අන්න අර කියන විදිහට හොඳට ආනාපානෙ දෙවිලා තියෙනවා. ඒකෙන් අත්ුක්කන් දන පරවම්මන කරන දෙයක්වත් නැහැ. අනිමිත් අත්හරිත කොහොමද කියලා දුක් දකින්න දෙයක්වත් නැහැ. මේක මේ කාලෙම මම වැඩි වේලාවක් ඉඳලා මේකට හිත පුරු කරගන්නවා. මේක හිත පදියම් කරගන්නවා. මේ හිත වෙන්න දෙන්න ඕනේ කියලා දවස් පරියන්කක් පරියන්කක් පාසක් මෙතනට යන්න පටන් අරගත්තොත් අර සදාංග වශයෙන් එතන එතන වශයෙන් ආරෙන්න මේ විවේකය මේ නිරෝධය මේ විරාගය අන්තිමට දෙදර වගේ වෙනවා. අහම්බේ වැරදිලා වගේ තමයි වෙන්නේ. අනුන්ගේ බණ අහලා තමයි ශිෂ්‍ය කරගන්නේ. සම්‍යක් දෘෂ්ටි පහල කරගන්නේ. නමුත් අන්තිමට යෝගාවචරය යෝගාවචර ජීවිතේ කාලසටහන ඔක්කොම හදාගන්නේ. මොකටද මෙන්න මේ පදංග වශයෙන් අම්බෙන විවේකයේ නිරෝධයේ විරාගය බහුල කරගන්නේ කියලා. බහුල කරගෙන කරගෙන යනකොට තේරෙනවා ඕකට ඉස්ති පුරුෂ භාවයක්, පැවිදි පැවිදි භාවයක් අර නිවස භාවයක් අන්ති භාවයක් මොකක්ද නිසා හරියට මුදවට කල්පනා කළ බලුවොත් ආනාපානයේ දිවාගෙන යන වෙලාවදී යම් ආකාරයකින් කෙලෙස් කැපෙන බව සතිය සම්පජන්යෙන් තේරෙනවද ඒ හා සමානමයි මුදවට පිළිද ගන්න රූපයක් දකින්න දකින්න බව මෙහි ගන්න පුළුවන් නම් එතන උත්තරයි ගොඩක් වෙලා යන පුළුවන් විස්තර කර දෙන්න වෙන්නේ ඉච්චාමයි සත්‍යයක් අහන බව ඇහෙනකොට මෙහි කරගන්න පුළුවන් නම් ඒකෙන් මම දිත්තේ දිත්ත මට්ටම් දුකේ දුක මට්ටම් කියලා මට්ටමට ඉන්නේ හර කෙලෙස් නූපදින කස්සයක් කරනවා. ගඳක් රසක් පහක් ඒ නිසා කායන් වචනය පටන් ගන්න කෙනා රූප ධර්ම සම්දාහන සෑම වෙලාවකම මෙහි කරන තාක්කල් ඉන්නවනම් ඒ අතර පුළුවන් මේ කෙලෙස් කරන මාර්ගය දැනගන්න ඒක නැත්නම් අසතුට වෙනවා. දන්නවනේ සතුට වෙනවා. ඒ මොන සම්පත්තියක් තිබුණත් ඒක සතුටකට බලපාවි. තේරුම් කරන්නේ අත්‍යවශ්‍ය සම්මතියෙන්. ආනේ සංඥාත්සේ සඳහායි මේ ධර්ම දේශනා කරන්නේ ඒ සඳහායි තම තමන්ට මේ යෝනිසමස්කාරයේ පිටලා තියෙන්නේ සාධින යෝනිසමස් කාර්යයට අහලා තියෙන ධර්ම කොටාගෙන කවදාවත් මේ ධර්ම කොටාගයක් එකතු වීමෙන් මේ වස් කාලය ඇතුළතම තම තමන් කරගෙන යන මේ ආර්ය පරිශ්‍රණය කෙලවරක් කරලා ඒ සාධංග වශයෙන් බුද්ධ විදිනේ විවේකය මුත්තරල විවේකයක් වශයෙන් සමුච්ඡේද විවේකයක් වශයෙන් සමුච්ඡේද විරාගයක් වශයෙන් සමුච්ඡේද නිබ්බාණයක් වශයෙන් සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාදයෙන් අද තියෙන දේශනාව මුලින්ම කරන්න බලාපොරොත්තු වෙනවා. සිදු දනාගෙන හැම කෙනෙකුම භාවයේ මාර්ගය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ